අරහත්වය පිළිබඳ පටිච්ච සමුප්පාදය උපනීසා සූත්‍රය නිදාන වග්ග සංයුක්තයේ දස බල වග්ගයෙන් එක් සමයක හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක මහණෙනි මම දන්නහුගේ දකින්නහුගේ ආශ්‍රවයක්ෂය ය කියමි නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවක්ෂය නොකියමි මහණෙනි කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන්ගේ ෂය වේද මේ රූපය රූපයාගේ පහළවීම මෙසේය රූපයාගේ Nirodha මෙසේය මේ වේදනාවය වේදනාවගේ පහළවීම මෙසේය වේදනාවගේ Nirodha මෙසේ වේය මේ සංඥාවය සංඥාවගේ පහළවීම මෙසේ වේය සංඥාවගේ Nirodhe මෙසේ වේය. මේ සංස්කාරයෝය සංස්කාරයන්ගේ පහළවීම මෙසේ වේය. සංස්කාරයන්ගේ Nirodhe මෙසේ වේය. මේ විඥානයේය විඥානයේ පහළවීම මෙසේ වේය විඥානයාගේ Nirodhe මෙසේ වේය කියා දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයක් ෂේය වෙයි මහණෙනි ඔහුගේ ආශ්‍රවක්ෂය සංඛ්‍යාත අරහත් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු යම් ඥානයක් වේද එයද ප්‍රත්‍යෙන් හටගත් එකක් බව කියමි ප්‍රත්‍යයන් නැතියක් යැයි නොකියමි මහණෙනි අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයාගේ ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය අරහත් ඵල සංඛ්‍යාත විමුක්තියයි මහණෙනි ඒ විමුක්තියද ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි, ඒ විමුක්තියගේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය විරාග සංඛ්‍යාත අරහත් මාර්ගයයි කිය යුතුය. මහණෙනි මම ඒ විරාගයද ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි විරාගයේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානයයි. මහණෙනි ඒ නිබ්බිදාවද මම ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි නිබ්බිදාවෙහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය යථාභූත ඥාන නම් වූ සංස්කාරයන්ගේ හැටි තත්වූ පරිදි දන්නා තරුණ විදර්ශනා ඥානයයි. මහණෙනි ඒ යථාභූත ඥානයද ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි ඒ යථාභූත ඥානයේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය සමාධියයි කිය යුතුය. මහණෙනි මම සමාධියද ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි සමාධියකේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය සුඛයයි කිය යුතුය. මහණෙනි මේ සුඛයද ප්‍රත්‍ය සහිතයයි කියමි. මහණෙනි සුඛයේ ප්‍රත්‍ය කවරේද? පස්සද්ධිය යයි කිය යුතුය. මහණෙනි මම පස්සද්ධියද ප්‍රත්‍ය සහිතයයි කියමි. පස්සද්ධියගේ ප්‍රත්‍ය කවරේද? ප්‍රීතියයි කිය යුතුය. මහණෙනි ප්‍රීතියද ප්‍රත්‍ය සහිතයයි කියමි. ප්‍රීතියේ ප්‍රත්‍ය කවරේද? පාමොජ්ජ නම් වූ දුර්වල ප්‍රීතියයි කිය යුතුය. මහණෙනි ඒ දුර්වල ප්‍රීතියද ප්‍රත්‍ය සහිතයයි කියමි ඒ දුර්වල ප්‍රීතියේ ප්‍රත්‍ය කවරේද ශ්‍රද්ධාවයයි කිය යුතුය මහණෙනි ශ්‍රද්ධාවද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද මහණෙනි ශ්‍රද්ධාවේ ප්‍රත්‍ය දුකයයි කිය යුතුය මහණෙනි දුක්ඛයද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය ජාතියයි කිය යුතුය. මහණෙනි, ජාතියද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය භවයයි කිය යුතුය. මහණෙනි, භවයද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය උපාදානයයි කිය යුතුය. මහණෙනි උපාදානයාගේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය තණ්හාවයයි කිය යුතුය. මහණෙනි, තණ්හාවද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය වේදනාවයයි කිය යුතුය. මහණෙනි, වේදනාවද ප්‍රත්‍ය සහිතයයි කියමි. වේදනාවේ ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය ස්පර්ශයයි කිය යුතුය. මහණෙනි ස්පර්ශයේද ප්‍රත්‍ය සහිතයයි කියමින් එහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය ෂඩ් ආයතනයයි කිය යුතුය මහණෙනි ෂඩ් ආයතනයේද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද නාම රූපයයි කිය යුතුය මහණෙනි නාම රූපයේද ප්‍රත්‍ය සහිතයයි කියමි එහි ප්‍රත්‍ය කවරේද එහි ප්‍රත්‍ය විඥානයේ යයි කිය යුතුය. මහණෙනි විඥානයේද ප්‍රත්‍ය සහිතයයි කියමි. එහි ප්‍රත්‍ය කවරේද? එහි ප්‍රත්‍ය සංස්කාරයයි කිය යුතුය. මහණෙනි සංස්කාරයෝද ප්‍රත්‍ය සහිතයෝයයි කියමි. මහණෙනි සංස්කාරයන්ගේ ප්‍රත්‍ය කවරේද? සංස්කාරයන්ගේ ප්‍රත්‍ය අවිද්‍යාවයයි කිය යුතුය. මහණෙනි මෙසේ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්තාහ විඥාණය සංස්කාරයෙන් ප්‍රත්‍ය කොට ඇත්තාහ නාම රූපය විඥාණය ප්‍රත්‍ය කොට ඇත්තේය ෂඩ් ආයතනය නාම රූපයන් ප්‍රත්‍ය කොට ඇත්තේය පස්සය ෂඩ් ආයතනය ප්‍රත්‍ය කොට ඇත්තේය වේදනාව පස්සය ප්‍රත්‍ය කොට ඇත්තේය තණ්හාව වේදනාව ප්‍රත්‍ය කොට ඇත්තේය උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත්තේය. භවය උපාදානයන් ප්‍රත්‍ය කොට ඇත්තේය. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත්තේය. දුක්ඛය ජාතිය ප්‍රත්‍ය කොට ඇත්තේය. ශ්‍රද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත්තේය. පාමොජ්ජය දුර්වල ප්‍රීතිය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත්තේය. බලවත් ප්‍රීතිය පාමොජ්ජය ප්‍රත්‍ය කොට ඇත්තේය. පාමොජ්ජය යනු දුර්වල ප්‍රීතියයි. පස්සද්ධිය බලවත් ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත්තේය. සුඛය පස්සද්ධිය ප්‍රත්‍ය කොට ඇත්තේය. සමාධිය සුඛය ප්‍රත්‍ය කොට ඇත්තේය. යථාභූත ඥාන දර්ශන නම් වූ තරුණ විදර්ශනා ඥානය සමාධිය ප්‍රත්‍ය කොට ඇත්තේය. නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානය තරුණ විදර්ශනා ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. විරාග නම් වූ අරහත් මාර්ග නිබ්බිදා ඥාන නම් වූ විදර්ශනා ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. විමුක්ති නම් වූ අරහත් ඵලය විරාගය ප්‍රත්‍ය කොට ඇත්තේය. කයේ ඥාන නම් වූ අරහත් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නාහු ඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත්තේය. මහණෙනි පර්වත මුදුනේහි මහවැසි වටකල්හි ඒ ජලය පහත් පහත් තැන්වලට ගලා යන්නේය. පර්වත වල ජලයෙන් සෑරී ගිය තැන් වියලීමෙන් පැලුණු තැන් කුඩා ඇලවල් බවට පුරවන්නේය. පිරුණා වූ කඳුරැලි බිම් පැලුම් කුඩා ඇලවල් කුඩා වලවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා වලවල් මහ වලවල් පුරවන්නාහ. පිරුණා වූ මහ වලවල් කුඩා ගඟවල් පුරවන්නාහ. පිරුණා වූ කුඩා ගඟවල් මහා ගංගා පුරවන්නාහ. පිරුණා වූ මහා ගංගා වූ සමුද්‍රය පුරවන්නාහ. මහණෙනි එපරිද්දෙන් සංස්කාරයෝ අවිද්‍යාව හේතු කොට ඇත්තෝය. විඥාණය සංස්කාරයන් ප්‍රත්‍ය කොට ඇත්තේය. පෙය්‍යාලන් විමුක්ති සංඛ්‍යාත අරහත් ඵලය විරාග සංඛ්‍යාත මාර්ග ඥානය ප්‍රත්‍ය කොට ඇත්තේය. අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානය අරහත් ඵලය ප්‍රත්‍ය කොට ඇත්තේය. මේ සූත්‍රයෙන් දැක්වෙන පටිච්ච සමුප්පාද අංග මෙසේය. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති දුක්ඛ සද්දා පාමුජ්ජ පීති පස්සද්දි සුඛ සමාධි යථා භූත ඥාන දස්සන නිබ්බිදා විරාග විමුක්ති කය ඥාන මෙසේ තෙවිස්සකි පටිච්ච සමුප්පාදයක් යයි කියනුයේ හේතුඵල පරම්පරාවක් නිසාය ඉහත කී පටිච්ච සමුප්පාදය සේ මෙය චක්‍රයක් නොවේ මේ පටිච්ච සමුප්පාදයෙන් සංසාරය කෙලවර වෙයි ධර්ම කතික සූත්‍රය එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ධර්ම කතිකයා ධර්ම කතිකයා යයි කියනුය ලැබේ. කොපමණකින් ධර්ම කතිකෙක් වේදැයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ඉදින් මහන තෙමේ ජරා මරණයට කලකිරීම පිණිස නොඇලීම පිණිස ජරා මරණයාගේ Nirodhaය පිණිස දහම් දෙසා නම් ඒ මහන ධර්ම කතික භික්ෂුවක් යැයි කීමට සුදුසුය. ඉදින් මහන තෙමේ ජරා මරණයට කලකිරීම පිණිස නොඇලීම පිණිස ජරා මරණයාගේ Nirodhaය පිණිස පිළිපන්නේ වේ නම් ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේයයි කිය යුතුය. ඉදින් මහානතෙමේ ජරා මරණයට කලකිරී ජරා මරණයන්හි නොඇලීමෙන් ජරා මරණ නිරුද්ධ කිරීමෙන් උපාදානයන් කාරණ කොට කිසි ධර්මයක් නොගෙන මිදුනේ වේද ඒ භික්ෂුව ඉහතාත්මයේ නිවනට පැමිණි භික්ෂුවක් යැයි කීමට සුදුසුය. ඉදින් මහානතෙමේ ජාතියට පෙයාලන් භවයට පෙය්‍යාලං උපාදානයට පෙය්‍යාලං තණ්හාවට පෙය්‍යාලං වේදනාවට පෙය්‍යාලං පස්සයට පෙය්‍යාලං ෂඩ් ආයතනයට පෙය්‍යාලං නාම රූපයට පෙය්‍යාලං විඥාණයට පෙය්‍යාලං සංස්කාරයන්ට පෙය්‍යාලං අවිද්‍යාවට කලකිරීම පිණිස නොඇලීම පිණිස අවිද්‍යාවගේ Nirodhaය පිණිස දහම් දෙසානම් ඒ භික්ෂුව ධර්ම කතිකයක්කේ කීමට සුදුසුය. ඉදින් මහානතෙමේ අවිද්‍යාවට කලකිරීම පිණිස නොඇලීම පිණිස අවිද්‍යාවගේ Nirodhaය පිණිස පිළිපන්නේ වේ නම් ඒ භික්ෂු තෙමේ නිර්වාණ ධර්මයට අනුකූල ප්‍රතිපත්තිය පුරන්නේ යයි කිය යුතුය. ඉදින් මහනතේ මේ අවිද්‍යාවට කලකිරි අවිද්‍යාවෙහි නොයලී අවිද්‍යාව නිරෝධ කිරීමෙන් උපාදානයන් කරනකොට කිසි ධර්මයක් නොගෙන මිදුනේ වේද ඒ භික්ෂුව ইহත ආත්මයෙහිම නිවනට පැමිණි භික්ෂුවක් යයි කීමට සුදුසුය මේ ইহත දැක් වූ ධර්ම පාඨයේ තේරුමයි යමක් ගැන කලකිරීමට ධර්මයක් ඕමනා වන්නේ ඒ දෙයට ඇලුම් කරන අය ඇතහොත්ය. ජරා මරණ දෙකට ඇලුම් කරන කෙනෙකුත් නැත. එබැවින් ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසන්නේ කුමකටද යන ප්‍රශ්නය මේ සූත්‍ර ධර්මයේ සම්බන්ධයෙන් නැති විය හැකිය. ජරා මරණ දෙකට කැමති කෙනෙකු නැති බව සත්‍යකි. එහෙත් මේ සත්වයා අවිද්‍යා ආදී ද්වාදස අංගයන් ඇති මේ සංසාරයට තවත් ක්‍රමයකින් කියතොත් මේ පංචස්කන්ධයට තදින් ඇලුම් කරයි ජරා මරණයත් මේ පංචස්කන්ධයට අයත් නැති මේ පංචස්කන්ධයෙන් පිටත් දෙයක් නොවේයි එබැවින් පංචස්කන්ධයට ඇලුම් කරන තැනැත්තේ එයට ඇලුම් කිරීම වශයෙන් ජරා මරණයටත් ඇලුම් කරන්නේ වෙයි එබැවින් සංසාර චක්‍රයට අයත් ධර්ම වෙන් වශයෙන්ගෙන එකින් එක ගෙන යන කියන කලෙහි ජරා මරණය ගැන කලකිරීමට දහම් දෙසීමත් උවමනාය මේ සංසාර චක්‍රයේ ඇති වඩා නපුරු තන ජරා මරණයයි එයට හැම සත්වයෝම බිය වෙති එහෙත් සත්වයෝ එය අමතක කර දමා පංචස්කන්ධයට ඇලුම් කරගෙන නොයෙක් පව්කම් කරමින් ප්‍රීති වෙති. ඒ නිසාම ඔවුහු නොකමැති වන ජරා මරණයෙන් නොමිදෙති. ඔවුන් සංසාර චක්‍රයෙන් මිදීමට සසල කලකර වීමට ඇති හොඳම උපාය ජරා මරණය මතු කොට දක්වා එහි ඇති භයානකත්වය පෙන්වීමය. එබැවින් ජරා මරණය ගැන කලකිරීම පිණිස දහම් දෙසීම નિરර්ථක දෙයක් නොව ඊටාම සාර්ථක වැඩක් බව කිය යුතුය. මේ සූත්‍රයේහි පටිච්ච සමුප්පාද අංග 12 ගැනම වෙන වෙනම දක්වා ධර්ම කතික ලක්ෂණ වදාරා තිබෙන හේයින් එහි අදහස තරමක් දුරට වැසී තිබෙයි. මේ සූත්‍රයෙන් දැක්වෙන කෙටි අදහස නම් අවිද්‍යා ආදී ද්වාදසාංගයක් ඇති මේ සංසාර චක්‍රය කෙරෙහි කලකිරණ පරිදි සංසාරයට ඇති ආශාව දුරවන පරිදි සංසාර චක්‍රයේ සිඳ නිවනට පැමිණෙන පරිදි දහම් දෙසන භික්ෂුව ධර්ම කතිකයායයි යනුය කන්ද වර්ග සංයුත්තේ චූලපන්නාසකේ ධර්ම කතික වග්ගයේ වග්ගයේ සූත්‍ර දෙකක්ම දක්වන්නේ පංචස්කන්ධය ගැන කලකිරීම පිණිසත් පංචස්කන්ධේහි නොඇලීමට හා පංචස්කන්ධයෙන් බැහැර වී නිවනට පැමිණීම පිණිසත් දහම් දෙසන භික්ෂුව ධර්ම කතිකයා භවය තථාගතයන් වහන්සේ විසින් මෙසේ දෙතනක දෙයාකාරයකින් ධර්ම කතිකයා හඳුන්වා තිබීමෙන් ධර්ම කතිකයන් දෙවර්ගයක් උන්වහන්සේ වදාරා ඇතේයි නොසිතිය යුතුය. පටිච්ච සමුප්පාද අංග 12ත් පංචස්කන්ධයමය. පංච උපාදානස්කන්ධයත් පටිච්ච සමුප්පාදයමය. විභාග කර ඇති ක්‍රමයේ මිස ධර්ම වශයෙන් ඒ දෙකෙහි වෙනසක් නැත. ගොවිකමත් උපාසකකමත් යන දෙකම කරන මිනිසෙකු ගොවි මහතායයිද උපාසක මහතායයිද කිය හැකිය. ඒ වචන දෙකින් කෝක කිව්වත් ගැනෙන්නා එකම මිනිසයාය. එමෙන් අවිද්‍යා ආදී පටිච්ච සමුප්පාද අංගයෝය කීවත් රූප වේදනා ආදීය කීවත් ඒ කීම් දෙකින් ගැනෙන්නේ එකම දෙයකි. ඒ නිසා සූත්‍ර දෙකෙහි දැක්වෙන ධර්ම කතිකයාගේ වෙනසක් නැති බව දත යුතුය. ධර්මකතික ලක්ෂණය පිළිබඳ සැලකිය යුතු කරුණක් ඇත. ධනය සැපේන සැටි, ලැබූ ධනය පරිස්සම් කරන හැටි, පවුල දියුණු කරන හැටි, දූ දරුවන් හදා ගන්න හැටි, බිරිය සතුටු කරන හැටි, සැමියා සතුටු කරන හැටි, නෑ මිතුරන් සතුටු කරන හැටි, අසල්වැසියන් සතුටු කරන හැටි, කන බොන හැටි, අඳින පළඳින හැටි, පමන දන වියදම් කරන හැටි මාපියන්ට සැලකිය යුතු හැටි වැඩිහිටියන්ට සැලකිය යුතු හැටි දන් දීමේ අනුහස් දෙව්ලොව සැප දෙව්ලොවට යන හැටි යනාදී කරුණෝ වික්ත අන්දමින් මිනිසුන්ගේ සිත්වලට කාවදින අන්දමින් මිනිසුන් පහදින අන්දමින් දේශනය කරන භික්ෂුව ධර්ම කතිකයායයි නොවදාරා සසර කලකිරීමට, තණ්හාව දුරු කිරීමට, පංචස්කන්ධයෙන් මිදීමට දහම් දෙසන භික්ෂුවම ධර්ම කතිකයායයි වදාලේ කුමකෙයින්ද යනු කල්පනා කළ යුතු කරුණිය. ලෝකේහි බුදුවරයන් වහන්සේලා චතුරසංඛ්‍ය කල්ප ලක්ෂ ආදී වශයෙන් ඊතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පෙරම් පුරා ලෞතර බුදු බවට පැමිණෙන්නේ මේ මිනිසුන්ට පොහොසත් වෙන හැටි උගන්වීමටවත් දූ දරුවන් හදා ගන්නා අන්දම ඉගැන්වීමටවත් බිරිය හා සමගියෙන් වෙසෙන හැටි ඉගැන්වීමටත් අසල්වැසියන් සමග හොඳින් වෙසෙන හැටි ඉගැන්වීමටවත් රට ජාතිය දියුණු කර ගන්නා හැටි ඉගැන්වීමටවත් දෙව්ලෝ යන හැටි ඉගැන්වීමටවත් නොවේ මහා බෝධිසත්ව සුමේද තාපසයන් වහන්සේ එදා දීපංකර බුද්ධ පාදමූලයේදී සසරින් එතර වන්නට උත්සාහ නොකොට සසර රැඳුනේ ඉමිනා මේ අධිකාරේන කතේන පුරිසුත්තමේ සබ්බං යුතං පාපුනාමි තාරේමි ජනතං බහුං සංසාර සොතං චන්දිත්වා විදංසෙත්වා තයෝ භවේ ධම්මනාවං සමරුයිහ සන්තාරෙස්සං සදේවකේ යනුවෙන් වදාරා ඇති පරිදි සංසාර සෝත්‍රස එනම් සංසාර චක්‍රය සිඳ කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රය නැතිකොට දහම් නැවට නැග දෙවියන් සහිත ලෝකයා සංසාර සාගරයෙන් එතරට පමුණුවන් නෙමිය යන අදහසිනි බුදුරජාණන් වහන්සේගේ අදහස සත්වයන් සංසාරයෙන් එතර කරවීමය එබැවින් උන්වහන්සේ සත්වයන් සංසාර සාගරයෙන් එතර කරවනු පිණිස ස්කන්ධාදී ධර්ම පිළිබඳ වූ සසර කලකිරවන්නා වූ තෘෂ්ණාව නැති කරන්නා වූ නිවනට පමුණුවන්නා වූ ධර්මයක්ම බොහෝ සෙයින් දේශනා කළසේක සමහර අවස්ථාවලදී ධනේ සැපීම ධනය රැකීම ආදී මෙලව ජීවත් වීමට ප්‍රයෝජනවත් ධර්මද උන්වහන්සේ දේශනා නොකලේ නොවේ. එසේ කළ අවස්ථා ඇත්තේ ඊතා ස්වල්පයකි. එබඳු ධර්මයක් දේශනය කිරීම බුද්ධත්වයේ පරමාර්ථය නොවේ. උන්වහන්සේ විසින් දේශනය කළ සසරට කලකරවන ධර්මය සෑම දිනාටම ගැළපෙන්නක් නොවේ. පඤ්ඤාවන්තස්සාය ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස යයි වදාලේ එහෙයිනි. එදාද බුදුන් වහන්සේගේ ඒ නෛර්යානික එනම් සසරින් එතර කරවන ධර්මයට බොහෝ දෙනා විරුද්ධ වූහ. ඒ ධර්මීය දේශනා කරන නිසා ඇතමුන් උන්වහන්සේ සැලකුවේ ලෝකපාලුවෙකු ලෙසටය. ඒ ධර්මය නිසා උන්වහන්සේට අප්‍රිය කළ තරම මාගන්ධිය පිරිවැජියාගේ කතා ප්‍රවෘත්තියෙන් තේරුම් ගත හැකිය. එක් අවස්ථාවකදී තථාගතයන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නම් නියම් ගමෙහි භාරද්වාජ නම් බ්‍රාහ්මණයෙකුගේ ගිනිහල් ගෙයි තන ඇතිරියක සැතපී සිටි ඒ ඇතිරිය එසේම තිබෙන්නට හැර වැඩම කළසේක එදා මාගන්දිය නැමැති පිරිවැජියාද පාගමනින් ඇවිදිනුයේ භාරද්වාජගේ ගිනිහල් ගේට පැමිණියේය ඔහු තථාගතයන් වහන්සේ සැතපුණු තන ඇතිරිය දැක භාරද්වාජය ශ්‍රමණයෙකුට යෝග්‍ය වන මේ තන ඇතිරිය කවරක උදෙසා පනවන ලද්දේදැයි ඇසීය. පින්වත් මාගන්දිය ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මෙය පනවන ලද්දේයයි භාරද්වාජ කීය. එකල්හි මාගන්දිය දුද්දට්ඨං වත හෝ භාරද්වාජ අද්දස්සාම යේ මයං තස්ස බෝතෝ ගෝතමස්ස බූනහූනෝ සෙය්‍යං අද්දස්සාම භාරද්වාජය මිනිසාගේ දියුණුව නසන ශ්‍රමණ බවත් ගෞතමයා නිදාගත් තැන දැකීමෙන් අපි නොදැකිය යුත්තක් දුටුවෙමි යයි කීය. කියන ලද පාඨෙහි බූනහූ යන වචනේ තේරුම දියුණුව නැති කරන තැනැත්තා යනුයි. ඒ වචනයෙන් බුදුන් වහන්සේට ගර්හා කළේ මිල මුදල් ආදී කාම වස්තුන් රැස් කිරීමට නොව ඒවා අතහැරීමට ඒවාට ආලය නොකිරීමට දහම් දේශන නිසාය චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා උන්වහන්සේ බුදු වූයේ ලෝකයෙන් වෙන් වී නිවනට පැමිණීමට දහම් දේශනු සඳහාය එබැවින් උන්වහන්සේ කාමයන්ට කලකිරීමට කාමයන් හැරදැමීමට දහම් දෙසනසේක ධන සැපයීම් පෞල් දියුණු කිරීම ආදිය පිණිස දේශනය කරන ධර්මය තණ්හාව දුරු කරන ධර්මයක් නොව තණ්හාව වඩන ධර්මයකි. නිවනට පමුණුවන ධර්මයක් නොව සසර දියු කරන ධර්මයකි. එබැවින් ඒ ධර්මය බුදු වීමේ පරමාර්ථයටද විරුද්ධය. එබැවින් තථාගතයන් වහන්සේ එබඳු ධර්මයක් දේශනය කරන භික්ෂුව ධර්ම කතිකයෙකු වශයෙන් ගණන් නොගත්සේක. තවද පොහොසත් වීමේ මාර්ග, දූ දරුවන් දියුණු කිරීමේ මාර්ග යන ආදී සෙවීම පිණිස චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවාය කියතොත් එය මහ විහිළුවකි. ධන සැපීම ආදිය පිළිබඳ නුවණ ලෝකයේ බොහෝ දෙනාට ඇත්තේය. ලෝකයාට ඒවා උගන්වීමට බොහෝ දුක්ගෙන බුදුවන්නට උවමනා නැත. එසේම ලෝකයාට ඒවාට උපදෙස් දීමට බුදු සසුනක් පිහිටවන්නට උවමනාවක්ද නැත. තථාගතයන් වහන්සේ විසින් මේ බුදු සසුන පිහිටුවා තිබෙන්නේ ලෝකයාට නිවන් මඟ දැක්වීමටය. එබැවින් මේ ශාසනයෙහි පොහොසත් වීම ආදියටම දහම් දේශන තැනැත්තා සමාජ සංවර්ධකයෙකු වශයෙන් මිස ධර්ම කතිකයෙකු වශයෙන් ගණන් ගැනීමට සුදුසු නැත. තථාගතයන් වහන්සේ විසින් පෞල් දියුණු කර ගැනීම ආදිය සඳහා දහම් දෙසන වියතුන් ධර්ම කතිකයන්සේ සංඛ්‍යාවට ඇතුළත් කොට නොවදාලේ මේ කරුණ නිසාය. ධනේ සැපීම ආදියට උපදෙස් දක්වන බුද්ධ දේශනාද නැත්තේ නොවේ. ධන සැපීම් ආදී වැඩවලට උපදෙස් දීම තථාගතයන් වහන්සේ විසින් කර තිබෙන්නේ අප්‍රදාන වශයෙන් කලාතුරකින් පමණකි. තථාගතයන් වහන්සේගේ ඒ ධර්ම දේශනය කිරීම ලියන මහතෙකුගේ උදලු ගෑමක්සේ දත යුතුය. අවිද්‍යා තෘෂ්ණාදී ක්ලේශයන්ගෙන් බොර වී ගිය සිත් ඇති පංචකාමයම ලොව ඇති උසස් දේ හැටියට සලකාගෙන පංචකාමයේ නැමැති මඩවගුරෙහි එරී ඉන්නා බොහෝ ජනයාට මාගන්ධිය පිරිවැජියාට මෙන් පටිට සමුපාදාදී ගැඹුරු කරුණු පිළිබඳ වූද සංසාරයේ ආදීනවේ දක්වන්නා වූද තෘෂ්ණාව දුරු කිරීමේ අනුහස් දක්වන්නා වූද කාමයන්ගෙන් වෙන්වීම උගන්වන්නා වූද ධර්මදේශනය අප්‍රියය. එබැවින් තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කතික ලක්ෂණෙහි පිහිටා දහම් දෙසීමත් අද එක්තරා ප්‍රශ්නයක් වී තිබේ. ධර්මදේශකයා තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කතික ලක්ෂණෙහි පිහිටා පටිච්ච සමුප්පාදාදී උසස් ධර්ම දේශනය කරතහොත් අද ඇතමෙක් ඔය අභිධර්ම වලින් අපට වැඩක් නැත කියා දහම්හල් වලින්ද පිට වී යති. එසේ දහම් දේශන භික්ෂුවට වර්තමාන ලෝකයේ තනක් නැත. ඒ භික්ෂුවට ආහාර ටිකක්වත් නිසිසිය නොලබා මුළු ගැන්වී ඉන්නට සිදුවෙයි. අද රටේ තත්වයක් ලැබිය හැකේ උසස් ධර්ම කතිකයෙක් යන කීර්තිය ලැබිය හැකේ මහජනයාගෙන් ගරු බුහුමන් ලැබිය හැක්කේ දහම් දේශනවාය කියා එක් එක්කෙනාගේ ಗುಣ වර්ණනා කරන ඇතමුන්ට ගරහා කරන ධනේ සැපීමේ ධනේ ආරක්ෂා කිරීමේ උපදෙස් දේශනය කරන අසන්නමුන්ට විනෝදයේ ඇතිවන දේ එකතු කොට දේශනය කරන දේශකයන්ටය හොඳ බණක් කියා මිනිසුන් පැහැදවිය නොහෙන බැවින් අද බොහෝ ධර්ම කතිකයෝද ඒ මඟ ගෙන සිටිති. එයින් බෞද්ධයෝ ධර්මය නොහඳුනන ධර්ම රසය නොලබන පිරිසක් වී සිටි. සමාජ සංවර්ධනයට අවශ්‍ය වූ දුෂ්චරිතයන්ගෙන් දුර්වන හැටි හා සුචරිත වර්ධනයට හේතු වන බෞද්ධ සිරිත් විරිත් ගති පැවතුම් පිළිබඳව දේශනා කරන අතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මකතික ලක්ෂණෙහි පිහිටා පටිච්ච සමුප්පාද ආදී උසස් ධර්ම දේශනා කිරීමෙන් බෞද්ධ ලෝකයාට ධර්ම රසය ලබා දීමට දේශකයන් වහන්සේලා උත්සාහ කෙරෙත්වා බෞද්ධයෝද එවදු ගැඹුරු ධර්ම ප්‍රිය කරන්නෝ වෙත්වා පොහොසත් වන හැටි පෞල් පාලනය කරන හැටි පෞල දියුණු කරන හැටි දැන ගැනීමටම නම් බොහෝ දුර සිට බොහෝ වේදම් දරා බොහෝ වෙහෙසි ධර්ම කතිකයෙකු පමුණවා ගන්නට ඕමනා නැත. ඒවා ගැන දන්නෝ රටේ බොහෝය. බුද්ධාගමෙන් බලාපොරොත්තු විය යුත්තේ සසර දුකින් මිදීමේ ක්‍රමයක් සොයා ගැනීමය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ පොහසත් වන හැටි, පෞල් පාලනය කරන හැටි උගන්වන අනුශාසකයෙකු සොයා ගැනීමට නොව සසර දුකින් එතර වීමේ මඟ පෙන්වන අනුශාසකයෙකු සොයා ගැනීමටය. ඒ බව මතු දැක්වෙන ශාස්ත්‍රු පරිේෂණ සූත්‍රයෙන් දත යුතුය. ශාස්ත්‍රු පරිේෂණ සූත්‍රය මහණෙනි ජරා මරණය නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණයේ හේතුව නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණේ හේතුව හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණ නිරෝධය නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණ නිරෝධය හරියට දැන ගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය. ජරා මරණ නිරෝධයට යන ප්‍රතිපදාව නොදන්නා නොදක්නා තැනැත්තා විසින් ජරා මරණ නිරෝධයට යන ප්‍රතිපදාව හරියට දැනගැනීම පිණිස අනුශාසකයෙක් සෙවිය යුතුය යනු සූත්‍රයේ තේරුමයි මේ සූත්‍රයේ දක්වා ඇත්තේ පටිච්චසමුප්පාදයේ අවසාන අංගයය ಜಾති භව උපාදාන ආදී පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳවද කියන ලද නයින්ම සලකාගත යුතුය මෙය පටිච්චසමුප්පාදයට චතුරාර්ය සත්‍යයත් එක්කොට දේශිත සූත්‍රයකි. මේ සූත්‍රයෙන් උගන්වන නිවන් මඟ සෙවීම සඳහා බුදු කෙනෙකුම සොයා ගැනීම නොව මාර්ගඵල ලැබිය හැකි වන පරිදි අනුශාසනා කිරීමටදත් බුදු වූ හෝ බුද්ධ ශ්‍රාවක වූ හෝ අනුශාසකෙකු සොයා ගැනීමය. සොයා ගන්නා අනුශාසකයා ගිහියෙකු වද වරදක් නැත. ධනෙ සපේන හැටි, පරිස්සම් කරන හැටි, පවුල් දියුණු කරන හැටි, ගම රට දියුණු කරන හැටි කියා දෙන අනුශාසකයන්ගෙන් නම් සංසාර දුක්ඛයෙන් මිදීමට ලැබිය හැකි ප්‍රයෝජනයක් නැත. සංසාර දුක්ඛයෙන් මිදීමට උපකාර ලැබිය හැක්කේ ඉහත දැක් වූ ධර්මකතික සූත්‍රයෙහි වදාරා ඇති ධර්මකතික ලක්ෂණයෙහි පිහිටා දහම් දෙසන අනුශාසකයන්ගෙන් පමණකි. එබැවින් දුකෙන් මිදෙනු කැමැති පින්වතුන් විසින් එබඳු අනුශාසකයන් සොයා ඔවුන් භජනය කළ යුතුය. ධනේ සැපීම්, පෞල් පෝෂණය කිරීම, ගෙවල් තැනීම, දූ දරුවන් හදා වඩා ගැනීම යන ආදී ලෝකේහි බුදු සසුන ඇති නැති සෑම කාලයේම කළ හැකිය. අති දීර්ඝ වූ අතීත සංසාරයේහි එක් එක් අයෙකු විසින් සපයා ඇති ධනය මෙතෙකක් යයි කියා කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. සාධන ලද ගෙවල් පෝෂණය කර පවුල් ඇති දැඩි කළ දූ දරුවන් මෙතෙක් යැයි කියා කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. ඒ අයට අද ඒ ධනයෙන් ඉතිරිව ඇති දෙයක් නැත. අනාගතයේ හිසපේන ධනයට වන්නේ සාධන ගේවලට ඇති දැඩි කරන දූවරුන්ට වන්නේත් ඒ ටිකමය. සැපයයි සලකා කොතෙක් කල් කළත් ඉවරයක් නැති ඉතිරියක් නැති ධන සැපීම් ආදී වැඩපිළිවෙලෙහි කිසිම හරයක් නැත. එබැවින් ඒවා නුවණැතියන් විසින් උසස් කොට නොසලකනු ලැබේ. සසර දුකින් මිදී නිවනට පැමිණීමට දත මනා ධර්මය දැන ගැනීමට ඉඩ ඇත්තේ බුද්ධෝත්පාද කාලයේ පමණකි. එබැවින් මේ බුද්ධෝත්පාද කාලයේදී පටිච්ච සමුප්පාදාදී ධර්මයන් දැනෝගෙන නොනසන සැපය වූ නිවන් සුවය ලබා ගැනීමට උත්සාහ කෙරෙත්වා. රේරුකාණේ චන්දවිමල මහානායක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණය නිමි. චිරන් තිට්ඨතු සද්දම්මෝ පටිච්ච සමුප්පාදය හා අන්තරා භවය සංසාරයේ සත්වයන් නැවත නැවත මැරෙමින් උපදෙමින් ගමන් කරන්නා වූ ක්‍රමය දක්වන බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදය නම් වෙයි. එය බුදුදහමේ ඊතා උසස් තැනක් ගන්නා වූ ධර්මයකි. තථාගතයන් වහන්සේ ලෝතුරා බුදුබව ලැබූ දිනයේ රාත්‍රියේ පශ්චිම යාමේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බවත් පසුදින රාත්‍රියේ තුන් යාමේදීම එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කර උදන් ඇනූ බවත් දහම් පොත්වල දක්වා ඇත්තේය. බුදු වීමෙන් පසුත් එය අනේකාකාරයෙන් දේශිත සූත්‍ර බොහෝ ගණනක් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේහි එන්නේය. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය දෙකෙහිද විනය පිටකයේ මහා වග්ග පාළියේහිද අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේද අනේකාකාරයෙන් දේශිත බොහෝ පටිච්චසමුප්පාද ඇත්තේය. පටිච්චසමුප්පාදය බුදුදහමෙහි උසස් තැනක් ගන්නා ධර්මයක් යයි කියන ලදියේ එහෙයිනි. ඒ පටිච්චසමුප්පාද දේශනයන්හි සංඛාර පච්චයා විඥානං යයිද භව පච්චයා ජාති යයිද දෙතනක සත්වයාගේ ප්‍රතිසන්දිය හෙවත් නැවත භවෙහි උප්පත්තිය දක්වා ඇත්තේය. ඒ කිසිම පටිච්ච සමුප්පාද දේශනයක අන්තරා භවයක් සඳහන් නොවේයි. ඒ දේශනයන්හි දැක්වෙන්නේ මලහුගේ සිරුර තුලින් යම් කිසිවක් ගොස් අන් තැනක පිළිසිඳ ගන්නා බවක් නොව අතීත භවයේ කළ කර්මය හේතු කොට පසු භවයේ ප්‍රතිසන්දි විඥානයේ ඇතිවන භවය මරණින් පසු මලහුගේ ශරීරයෙන් අමුතු ශරීරයක් පිටවී ඒ අහසේ පාවෙමින් තිබී යම්කිසි දිනක මෞකුසයට පිවිසීමෙන් උප්පත්තිය සිදුවන බවක් කීම තථාගතයන් වහන්සේගේ පටිච්චසමුප්පාද ධර්මය අවලංගු කිරීමකි අවුල් කිරීමකි ආසේ පාවෙනවා කියන ඒ ශරීරය අපේ ඇස් වලින් දැකිය නොහැකි අත්පා ඇති සියලු ඉන්ද්‍රියන් නැති සියුම් මනෝමය කයක් යයි කියති. එයට අන්තරාභවය යයි කියති. මරන්නහුගේ ශරීරයේ තිබී ඉන් බැහැරව කලක් අහසේ පාවී මව් ගැබකට පිවිසෙනවාය කියන ඒ මනෝමය කයට අන්තරාභවය යයි කීම සුදුසු නැත. එබඳු භවයක් ඇතිනම් එයට කිය යුත්තේ සදාකාලික භවය කියාය. මල අයගේ ශරීරයෙන් බැහැර වූ අහසේ පාවෙන මනෝමය කයක් ඇතිනම් දෙව්ලොව බොහෝ දුර බැවින් එහි යාමට දිගු කලක් ගත විය හැකිය. සමහර විට මම්මුලා වූහොත් එහි යා නොහැකි වී අතරමං විය හැකිය. පාවී යාමට අහස් මගක් නැති බැවින් පෞකල සත්වයන්ට අපායට ගෙන යාමට කර්මයට බැරි විය හැකිය. අපායට පාවෙන්නේ පා කරවාගෙන හෝ යන්නේ කෙසේදයි සිතා බැලිය යුතුය. රූප අරූප ධර්මයන්ගේ තතු හරියට තේරුම් ගැනීමට අසමත් වූ බොහෝ ශාස්ත්‍රූවරයෝ සත්වයන් තුල જાතියෙන් જાතියට යන ස්ථීර වූ යම් කිසිවක් ඇතේයි සිතුවහ. ඔහු එයට ආත්මය යන නම විවහාර කළහ. නොඑක් ආගම්වල උගන්වන්නේ ඒ ආත්මය මරණින් පසු අන් සිරුරකට පැමිණියේය කියාය. එය එක්තරා මිත්‍යා දෘෂ්ටියකි. භවෙන් භවයට යන අන්තරා භවයක් ඇතේයි පිළිගන්නවුන්ට ඇත්තේද ඒ දෘෂ්ටියමය. බුද්ධ ධර්මය අනාත්ම වාදයක් බැවින් බුදු සසුනේහි පැවිදි වී සිටගෙන ආත්මයක් ඇතේයි කීමට ඇති බිය නිසා භවෙන් භවයට යන්නේ යයි සලකන දෙයට අන්තරා භවය කියා හෝ විඥානයක් කියා හෝ කියති විඥාන කයක් කියා හෝ කියති. අන්තරා භවයක් භවයෙන් භවයට යන මනෝමය කයක් ඇතයයි කියන පින්වතුන්ට ඒ ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ඒ කාරණය පැහැදිලි ලෙස දක්වා ඇති බව දේශිත සූත්‍රයක් නැත. ඒ පින්වතුන් ඒ කාරණය තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දක් බව ඔප්පු කරන්නට තත් කරන්නේ සූත්‍රවල දැක්වෙන ඇතැම් වචන හා ඇතැම් සුළු කොටස් ඉදිරිපත් කර ඒවා Tamanගේ අදහසේ හැටියට Tamanගේ වාසියේ හැටියට තේරුම් කරමිනි. ලෝකයේ දුකින් පෙළෙන අසරණ සත්වයන් කෙරෙහි කරුණාව ඇත්තා වූ වීරියවත් වූ උත්තම පුරුෂයන් කල්ප ගණන් බොහෝ දුක් විඳ ලෝතුරා බුදුබව ලබාගන්නේ මුලා වී සිටින සත්වයන්ට දහම් දෙසීම පිණිසය. තමන් වහන්සේලාගේ ධර්මය අන්‍යයන්ට පහසුවෙන් තේරුම් නොගත හැකිවන පරිදි ගැටලු තබා උන්වහන්සේලා දහම් නොදෙසනසේක. ඇතැම් ශාස්ත්‍රූවරයන් ඇතැම් ආචාරවරයන් මෙන් තමාගේ ධර්මය ශාස්ත්‍රය සම්පූර්ණයෙන් අන්‍යයන්ට ප්‍රකාශ කළහොත් තමන්ගේ తත්වය පහත්වේ යන බියෙන් ගුරු මුෂ්ටි වශයෙන් යමක් ඉතිරි කරගෙන දහම් දෙසීමක් බුදුවරයන්ගේ නැත. ඒ බව දේසිතෝ ආනන්ද මයා ධම්මෝ අනන්තරං අබාහිරං කତ୍වා නත්ථානන්ද තථාගතස්ස ධම්මේසු ආචාර්ය මුට්ටි යනුවෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේහි වදාරා ඇත්තේය. මහජනයා විසින් අවශ්‍යයෙන් දතිය යුතු එකම කරුණ වුවද තථාගතයන් වහන්සේ විසින් නොඑක් සූත්‍රවල නොඑක් ආකාරයෙන් පැහැදිලි කර දේශනය කර ඇත්තේය. සමහර කරුණු සිය ගණන් සූත්‍ර වලින් දේශනය කර ඇත්තේය. මරණ සත්වයන් කොහි හෝ නැවත උපදිනවාද නැතද උපදිතහොත් ඒ සිදුවන්නේ කෙසේද යන මේ කරුණු සෑම දිනාම දැනගැනීමට කැමැති කරුණකි. එබැවින් තථාගතයන් වහන්සේ අන් නොඑක් කරුණු නොඑක් සූත්‍රවල නැවත නැවත දේශනා කර ඇතිවාක් මෙන් මැරෙන්නහුගේ ශරීරයේ පැවති විඥාණය ඉන් පිටවී ගොස් අන් තැනක උපත ලබනවාය කියා හෝ සියුම් ශරීරයක් එනම් උපාදාන ස්කන්ධයක් පිටවී ගොස් කලක් අහසේ තිබී මව් ගැබකට පිවිසෙනවාය කියා හෝ දෙව්ලොවට අපායට යනවාය කියා හෝ කාහටත් තේරුම් ගත හැකි පරිදි වාද විවාද ඇති නොවන පරිදි දේශනය කරනවා ඇත එබඳු දේශනයක් පිටකත්‍රයේ කොතනකවත් සඳහන් වී නැත. ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේ ගන්ධබ්බයාය අන්තරා භවිකයාය කියා කිසිවක් මැරණවුන්ගේ ශරීරවලින් පිටවි භවාන්තරයට යන බව නොපිලිගන්නා බව දේශනා නොකරන බව දත යුතුය. මේ මිනිස් සිරුර තුළ භවයෙන් භවයට යන මනෝමය ආත්මභාවයක් ඇති බව පොට්ටපාද සූත්‍රයේ වදාරා ඇති බවක් අන්තරා භව වාදීහු කියති. මනෝමය ආත්මභාවයක් ගැන පොට්ටපාද සූත්‍රයේ වදාරා ඇති බව නම් සත්‍යකි. එහි ආත්මභාව තුනක් වදාරා ඇත්තේය. එහි එය දක්වා ඇත්තේ බුද්ධ මතය දැක්වීමක් වශයෙන් නොව ලෝකයේ ඇති විවහාර දැක්වීමටය. ඒ බව ඒ සූත්‍රයේ අග කොටසෙහි ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤ ලෝක නිරුත්තියෝ ලෝක වෝහාරෝ ලෝක පඤ්ඤත්තියෝ යාහි තථාගතෝ වෝහරති අපරාමස්සන්ති යයි දක්වා ඇත්තේය කරන ලද පින්පව් අනුව මෙරි සුගති දුගතිවල උපන් අය පිළිබඳ බොහෝ කතා බෞද්ධ පොත්පත්වල ඇත. ඒ එකම කතාවකත් කලක් අන්තරා භවයේ රැඳී සිට කල් පසු වී යම් කිසි තැනක උපන් බව කියන කතාවක්ද නැත. මැරෙන්නවුන්ගේ ශරීරවලින් ඒවා ඇති සියුම් ශරීරයක් හෝ විඤ්ඥානය හෝ පිටවී භවාන්තරයට යන්නේ යන මේ කරුණ. නවීන පඩිවරුන් විසින් අලුතින් සොයාගන්නා ලද්දක් නොව. පුනරුප්පත්තිය පිළිගන්නා අය විසින් බුදුරදුන් ලෝ පහළවන්නටත් පෙර සිට පටන්ම පිළිගෙන තිබූ කරුණකි. බුද්ධ කාලයේ විසූ සාති නම් භික්ෂුවක්ද ඒ ලබ්ධිය ඇති කරගෙන විසූ බව මහා තණ්හක්ඛය සූත්‍රයේ සඳහන් වී ඇත. සාති භික්ෂුව ගැඹුරු ධර්ම නලදත් අල්පශ්‍රුත ජාතක බානකයකි. බුදුරජාණන් වහන්සේ ජාතක දේශනා අවසානයේහි එදා වෙස්සන්තර රජු නම් මමය මහෝෂධ පඬිතයෝ නම් මමය විදුර පඬිතයෝ නම් මමය යනාදී වදාරනු අසා ඒ අය බුදුන් වන්නට නම් ඔවුන් තුල පැවති විඥාණය බුද්ධ ශරීරයට පැමිණිය තිබිය යුතුය යන මතය ඇති කරගත්තේය. රූප වේදනා සංඥා සංඛාර යන ස්කන්ධයෝ ඒ ඒ තැනම නිරුද්ධ වන්නාහ. විඥාන ස්කන්ධය නොනැසී જાතියෙන් જાතියට යන්නේ යයි තථාගතයන් වහන්සේ විසින් ධර්ම දේශනා කර ඇත්තේ යැයි කියන්නට විය. භික්ෂූන් වහන්සේලා ඒ කරුණ තථාගතයන් වහන්සේට සැලකල කලෙහි උන්වහන්සේ සාති භික්ෂුව තමන් වහන්සේ ඉදිරියට ගෙන්වා කරුණ විමසා ත්වං මෝග පුරිස අත්තනා දුග්ගහිතේන අම්හේච අබ්බාචික්කසි අත්තානං ච කනසි බහුං ච අපුඤ්ඤං පසවසි තංහිතේ මෝග පුරිස භවිස්සති දීගරත්තං අහිතාය දුක්ඛාය යනුවෙන් සාති භික්ෂුවට නිග්‍රහ කොට මහා තණ්හක්ඛේ සූත්‍රය දේශනා කළසේක. අන්තරා භව වාදය තථාගත පරිනිර්වාණයෙන් පසු පුබ්බසීලිය සම්මිතිය යන නිකායවල භික්ෂූහු අන්තරා පරිනිබ්බායි යන සූත්‍ර පදයේ වර්ධවා තේරුම්ගෙන අන්තරා භවයක් ඇති බව පැවසූහ. මරණ සත්වයෝ ඉපදීමට තැනක් බලාපොරොත්තුෙන් සතියක් හෝ එයට අධික කාලයක් හෝ අන්තරා භවෙහි සිටිතියයි ඔවුන්ගේ පිළිගැනීමයි. මලවුන් උදෙසා සත්වන දිනේදී දන් දීම පුරුදු වී ඇත්තේ ඒ වාදය නිසායයි සිටිය හැකිය. තුන්වන ධර්ම සංගායනාවේදී මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් කතාවස්තු ප්‍රකරණය දේශනා කිරීමේදී ඒ වාදය निराකරණය කරනු පිණිස අන්තරා භව කතාවක් දේශනා කර ඇත්තේය. ඇතැම් වර්තමාන පඬිවරුන් අන්තරා භවයක් ඇති බව කියතත් අන්තරා භව යන වචනයවත් සඳහන් වන සූත්‍රයක් සූත්‍ර පිටකයේහි දක්නට නැත. සච්ඡං සත්තෝ පටිසන්දී පච්චය කාරමේවච දුද්දසෝ චතුරෝ ධම්මා දේසේ තුංච සුදුක්කරා මේ බුදුගොස් හිමියන් අටුවා ලිවීමටද පෙර ලෝකෙහි විසූ මහා ධර්මදරයන් වහන්සේලාගේ ප්‍රකාශයකි එහි තේරුම මෙසේය චතු සත්‍ය සත්වයාගේ తත්වය සත්වයන්ගේ ප්‍රතිසන්දිය පටිච්ච සමුප්පාදේ යන කරුණු හතර ගැඹුරුය තේරුම් ගැනීම දුෂ්කරය. තේරුම්ගෙන ඇතියෙකුට වුවද අන්‍යන්ට අවබෝධ වන පරිදි කියා දීමට දුෂ්කරය යනුයි. සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය මේ ගැඹුරු කරුණු සූත්‍රවල විස්තර කර ඇත. මේවා තේරුම් කර දිය හැක්කේද තේරුම් ගත හැක්කේද අභිධර්මය අනුවය. බුදුරජාණන් වහන්සේගේ උසස් ධර්මය නියම ධර්මය අභිධර්මයේය. ස්කන්ධ පංචකය ආයතන 12 ධාතු අටලොස චතුරාර්ය සත්‍ය පටිසමුප්පාදය බොජ්ජංග 7 මාර්ගාංග 8 ආහාර 4 කර්මය හා කර්මඵලය යනාදී ධර්ම පිළිබඳ විස්තර කර ඇත්තේ අභිධර්ම පිටකයේය. ඒ ධර්ම සූත්‍රවල දැක්වෙන්නේ නාම මාත්‍රේණී බොහෝ ධර්ම අභිධර්ම පිටකයේහි සූත්‍ර ක්‍රමය අභිධර්ම ක්‍රමය ප්‍රශ්නෝත්තර ක්‍රමය යන ක්‍රම තුනෙන් විස්තර කර ඇත්තේය. සත්වයන්ගේ නැවත නැවත ඉපදීමේ ක්‍රම විස්තර වන්නේද අභිධර්ම ග්‍රන්ථවලය. මල කෙනෙකුගේ ශරීරයෙන් කිසිවක් නොගොස් අන් භවයක ප්‍රතිසන්දි ඇතිවීම එසේ පිළිසිඳගත් තැනැත්තා මල තැනැත්තා නොවන බව අනිකෙකුද නොවන බව යනාදී ප්‍රතිසන්දිය පිළිබඳ කරුණු ඊතා ගැඹුරුය. ඒවා තේරුම් ගත හැක්කේ අභිධර්මයේ අනුවය. අභිධර්මය නොදතුවන්ට කවර ආකාරයකින්වත් ඒවා තේරුම් ගත නොහැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැක්කේද අභිධර්මයේ දත් අයට පමණකි. අභිධර්මය නොදැන සූත්‍රවලින් පමණක් දහම් දෙසන ප්‍රසිද්ධ මහා ධර්ම කතිකයෙක් නැත්තේ නොවේ. ඔවුනට ගැඹුරු ධර්ම පිරිසිදු ලෙස නිවැරදි ලෙස නොදසිය හැකිය. ඒවායේ වැරදි ඒ කතිකයන්ට හා අසන්නන්ට නොදැනේ. දැනෙන්නේ අසාගෙන සිටින අභිධාර්මිකයන්ට පමණකි. නියම ධර්ම කතිකයෙකු වීමට නම් අභිධර්මය උගත යුතුයමය. ආභිධම්මේක භික්ඛු යේව කිර ධම්ම කතිකා නාම අවශේෂා කම්ම කතං කතේන තාපි න ධම්ම කතිකා යනුවෙන් ධම් සගුණ වටුවාවෙහි ආභිධර්මික භික්ෂූහුම ධර්ම කතිකයෝය සෙසෝ බණ කියන්නාහු ද ධර්ම කතිකයෝ නොවේතියයි කියා ඇත අභිධර්මය නොදන්න වුන් ධර්ම කතිකයන් නොවන්නේ ඔව්හු ධර්මය නොවරදවා කීමට අසමත් බැවිනි ආභිධර්මිකයා බණ නොකිව්වත් ධර්ම කතිකයෙකු වන්නේ යම්කිසි කරුණක් විචාල විටකදී එය නවරදවා නිර්වල් කොට කියන බැවිනි. භවෙන් භවයට යන ආත්මයක් ඇත. විඥානයක් ඇත. සියුම් කයක් ඇත. අන්තරා භවයක් ඇත. යන විපරීත අදහස් පහළවන්නේද අභිධර්මය නොදැන සත්ව උප්පත්තිය ගැන කල්පනා කිරීම නිසාය. මරණින් සත්වයා කෙලවර වන්නේ යන උච්ඡේද දෘෂ්ටිය ඇතිවන්නේද ඒ නිසාය. අභිධර්මයේ නොදැන සූත්‍ර ටිකක් හා වෙනත් දේවල් පමණක් දැන එයින් මත්වී සිටින ඇතැම්හු තමන්ගේ తත්වය රැක ගැනීම සඳහා අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේය කියා එය අවලංගු කරන්නට තත් කරති. එය බරපතල පාපයකි. ධර්මය අවලංගු කිරීමේ පාපය ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ මෙසේය. මහණෙනි යම් මේ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්දේ යයි කියත්ද ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝය බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝය දෙව් මිනිසුන්ට අහිත පිනිස දුක් පිනිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔව්හු මේ සද්ධර්මය එනම් ශාසනය නසන්නෝය. අභිධර්ම අවලංගු කිරීමේ බරපතල බව දම්සඟුණු අටුවාවෙහි දක්වන්නේ මෙසේය. අභිධර්මය අවලංගු කරන තැනැත්තේ බුද්ධ ධර්මයට පහර දෙන්නේය. සර්වඥතා ඥානය අවලංගු කරන්නේය. ශාස්ත්‍රූන් වහන්සේගේ විශාරද ඥානය නවත්වන්නේය. දහම් අසනු කැමති ජනයා රවටන්නේය. ආර්ය මාර්ගයේ හරහා වැටක් බඳින්නේය. අටලොස් වේදකර වස්තුන්ගෙන් එකක පෙනී සිටින්නේය. භික්ෂූන්ට දඬුවම් කරන උක් ශේපනීය කර්මය, නිස්සය කර්මය තර්ජනීය කර්මය යන විනය කර්මයන්ට සුදුස්සෙක් වන්නේය. දඩුවම් පිණිස ඒ විනය කර්මයක් කොට විගාසාදයක් හිඟෙන්නෙක් වී ජීවත් වෙවයයි සසුනෙන් නිරපී යුත්තෙක් වන්නේය යනු එහි තේරුමයි. බුද්ධ ධර්මයේ සාරවත් කොටස ප්‍රධාන කොටස අභිධර්ම පිටකයයි. උපමාවකින් කියතොත් එය වෛද්‍ය ශාස්ත්‍රයේ වැණියයි කිය යුතුය. සූත්‍ර ධර්ම වනාහි වෛද්‍ය ශාස්ත්‍ර උගත් වෛද්‍යවරයෙකු විසින් රෝගීන් පරීක්ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු පරිදි ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියන ලද බෙහෙත් වට්ටෝරු බලා නියම වෛද්‍යවරයෙකු නොවිය හැකිය. එසේම සූත්‍ර දේශනා පමණක් දත කෙනෙකුට ගැඹුරු ධර්මයන් නිවැරදි ලෙස දේශනය කළ හැකි ධර්මදරයෙකු ධර්ම කතිකයෙකු නොවිය හැකිය. බුදුරදුන් ජීවමාන කාලයේ භික්ෂූන් අතර පැතිර තිබූ ධර්මය අභිධර්ම පිටකය විය යුතුය. ඒ දේශනය කරන ලද්දේ බුදු වීමෙන් හත්වන වසරෙහිය. එය ඒ වස් කාලයේදීම සරියුත් මහතෙරුන් වහන්සේ භික්ෂූන් 500කට උගන්වූහ. එයින් භික්ෂූන් අතර අභිධර්මය පැතිර තිබෙන්නට ඇත. ඒ කාලයේ තිබෙන්නට ඇත්තේ සූත්‍ර වලින් ස්වල්පයක් විය යුතුය. සූත්‍ර වලින් වැඩි ගණනක් අභිධර්මයේ දේශනය කිරීමෙන් පසු දේශනය කළ ඒවාය. ඒවා නිකාය වශයෙන් වර්ග වශයෙන් පිළියෙල වන්නට ඇත්තේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. විනය පිටකයේ ඇති වූයේ බුදු වී වසර 20කින් පසුවය. දමදිව නොඑක් ශාස්ත්‍රූවරයන් විසින් নানা ප්‍රකාර ධර්ම පතුරවා තිබූ ඒ කාලයේ බෞද්ධ භික්ෂූන්ට උසස් තත්වයක් තිබෙන්නට ඇත්තේද අභිධර්මය නිසා විය යුතුය. තීර්ථකයන් මතනය කිරීම සඳහා යමා මහ පෙළහර පෑම තුන් පියවරකින් දෙව්ලොව වැඩම කිරීම එහි අභිධර්මයේ දේශනා කිරීම සංකස්ස නගරද්වාරයට දෙව්ලොවින් බැසීම යන මේ කරුණු බුද්ධ ශාසනයේ අති ප්‍රසිද්ධය. එබැවින් අභිධර්මයේ බුද්ධ දේශනයක් නොවේය කියා සැක නොකළ හැකිය. සුවාසූ දහසක් ධර්මස්කන්ධය තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය සුවාසූ දහසක් ඇත යනු බුදු සසුනේ ප්‍රසිද්ධ කරුණකි. ද්වාසීතිං බුද්ධතෝ ගන්හි ද්වේ සහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේ මේ ධම්මෝ පවත්තිතෝ මෙහි මෙය සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් තේරගාථා පාළියේ එන ආනන්ද ස්තවීරයන් වහන්සේගේ ප්‍රකාශනයකි. ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ආනන්ද ස්තවීරයන් වහන්සේ ධර්මස්කන්ධ සුවාසු දහසක් දැන සිටි භවය, දරාගෙන සිටින භවය. අභිධර්ම පිටකය බුද්ධ ධර්මයට ඇතුළත් නොවේ නම් ධර්මස්කන්ධ සුවාසු දහසක් නැත්තේය. අභිධර්ම පිටකය සූත්‍ර විනය දෙපිටකය තරම් විශාලය. ලිඛිත මුද්‍රණ පොත්වලින් එය කුඩා පිටකයක්සේ පෙනෙන්නේ පේයාල ක්‍රමයෙන් කෙටිකොට ලියා ඇති බැවිනි. සූත්‍ර පිටකය හා විනය පිටකයට ධර්මස්කන්ධ 21000 බැගින් යයිද අභිධර්ම පිටකයට ධර්මස්කන්ධ 42000ක් යයිද කියා ඇත්තේය. ධර්ම සංගායනා අභිධර්ම පිටකයක් පළමු දක්වන දෙවන සංගායනාවලදී සංගායනා කර නැතේයිද එය තුන්වන සංගායනාවේදී බුද්ධ ධර්මයට එකතු කරන ලද්දක් යයිද ඇතැම් අභිධර්ම විරෝධීහු පවසති. එහෙත් ඒ බව ඔප්පු කිරීමට සෑහෙන කිසිම සාක්ෂියක් නැත. පළමුවන දෙවන සංගායනාවලදී දෙපිටකයක් නොව ත්‍රිපිටකයම සංගායනා කළ බව විනය අටුවාව, දීඝනිකාය අටුවාව දම් සඟුණු අටුවාව යන පොත්වල පැහැදිලි ලෙසම දක්වා ඇත. විනය පිටකයට අයත් චුල්ලවග්ග පාළියේ අගටද ඒ සංගායනා දෙක ගැන විස්තරයක් එකතු කොට ඇත්තේය. එහි කියා ඇත්තේද ත්‍රිපිටකයම සංගායනා කළ බවය. එහි එය දක්වා ඇත්තේ සැමටම පහසුවෙන් තේරුම් ගැනීම අපහසු ලෙසය. පළමු වන දෙවන සංගායනාවලදී අභිධර්ම පිටකය නොතිබුණේ යයි කියන්නේ ඒ සංගායනා විස්තර වරදවා තේරුම් ගැනීම නිසා විය හැකිය. ඒ තේරුම් ගත හැකි වීමට බුද්ධ දේශනය කොටස් වලට බෙදා ඇති හැටි තේරුම් ගත යුතුය. බුද්ධ දේශනාව ධර්මය විනය කියා කොටස් දෙකකට බෙදනු ලැබේ. එයින් විනය යනුවෙන් අදහස් කරන්නේ විනය පිටකයට අයත් පාරාජිකා පාළි පාචිත්‍ය පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි, පරිවාර පාළි යන ප්‍රකරණ පහය. ධර්ම යනුවෙන් අදහස් කරන්නේ ඉතිරි බුද්ධ දේශනා සියල්ලය. එනම් සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන දේශනා දෙකොටසය. ධර්ම යන වචනයෙන් සූත්‍ර අභිධර්ම යන දෙකොටසම අයත් වේ. ධම්මසංගණී ආදී ප්‍රකරණ හතර විශිෂ්ට ධර්මය වන බැවින් අභිධර්ම යන නාමය දී තිබේ. බුද්ධ දේශනය තුනට බෙදීමේදී විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යයි පිටක නාමයන් තුන් කොටසකට බෙදා තිබේ. නිකාය වශයෙන් ධර්මය දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය යයි කොටස් පහකට බෙදනු ලැබේ. එයින් කුද්දක නිකායයි කියනුයේ දීඝ මජ්ඣිම සංයුක්ත අංගුත්තර යන නිකාය හතර හැර ඉතිරි ධර්ම සියල්ලටය. එයට කුඩා මහත් ග්‍රන්ථ රාශියක් ඇතුළත්ය. අභිධර්ම පිටකයට අයත් ප්‍රකරණ හතද කුද්දක නිකායටම අයත්ය. තපෙත්වා චතුරෝපේත නිකායේ දීඝ ආදිකේ තදඤ්ඤං බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝ විනය අට කතා චුල්ලවග්ග පාළියේ සංගායනා කතාවේ හන්දමයන් ආවුසෝ ධම්මංච විනයංච සංගායාම පුරේ අධම්මාදීපති යනුවෙන් මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේ සංගායනා කිරීමට යෝජනා කළ පාඨයේ ධම්මංච විනයංච යනුවෙන් දැක්වෙන්නේ දෙපිටකයක් නොව තුන් පිටකයමය ඒ සංගායනා විස්තරයේ බ්‍රහ්මජාල සූත්‍රයේ සංගායනා කළ හැටි දක්වා ඒතේනේව උපායේන පංචම්පි නිකායේ පුච්චින් පුට්ඨෝ පුට්ඨෝ ආයස්මා ආනන්දෝ විසජ්ජේසි යනුවෙන් නිකාය පහම සංගායනා කළ බව දක්වා තිබේ. එයින් දැක්වෙන්නේ අභිධර්ම පිටකයටත් පිටකයත් සංගායනා කළ බවය. සංගායනා විස්තරය අවසානයේ සංගායනාව කළ හැටි කෙටියෙන් දක්වන ගාථා පෙළක් එහි ඇත. එයින් එක් ගාථාවක් මෙසේය. උපාලින් විනයම් පුච්චි සුත්තං තානන්ද පණ්ඩිතා පිටකන් තීනි සංගීති අකංසු ජින ශාවකා මේ ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව කියවේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් පිටක තුනක් වීමටගත් අනිත් පිටකය කුමක්ද? කියා අභිධර්ම පිටකය සංගායනා නොකලේ කියන පඬිවරුන් විසින් දැක්විය යුතුය. කරුණු මෙසේ හේයින් අභිධර්ම පිටකය පළමු දෙවන සංගායනාවලදී සංගායනා නොකලේය කියන ඒ පඬිවරුන්ගේ කතාව සංගායනා විස්තරය තේරුම් ගැනීමට නොහැකි නිසා කියන හිස් කතාවක් හෝ තමන්ගේ ගෞරවය රැක ගැනීමට කියන කතාවක් බව අපගේ පිළිගැනීමයි. තථාගත පරිනිර්වාණයෙන් සියවසකට පසු වේසාලීපුරේ විසු වජ්ජිපුත්තක භික්ෂූන් විසින් අවිනය කරනු දසයක් විනය පිටකයට ඇතුළු කිරීමට තැත් කිරීම නිසා ඒවා බැහැරකොට විනය පිටකය පිරිසුදු කිරීම පිණිස වේසාලීපුරයේ වාලුකාරාමයේ ත්‍රිපිටකදර සිව්පිලිසෙඹියාපත් 700ක් රහතන් වහන්සේ විසින් දෙවන ධර්ම සංගායනාව කරන ලදී. චුල්ල වග්ගයේන සංගීති වාර්තාවෙහි දැක්වෙන එය විනය සංගීතයක් සේය. සූත්‍ර අභිධර්ම පිටකය ගැන එහි සඳහන් නොවේ. චුල්ලවග්ගපාලිය විනය පොතක් නිසා විනය සංගීතයක් වශයෙන් එය දැක්වුවා විය හැකිය. සමන්ත පාසාදිකා ආදී අන් ග්‍රන්ථවල දක්වා ඇත්තේ එයත් ත්‍රිපිටක සංගායනාවක් කියාය. පළමුවන දෙවන සංගායනාවලට ඇතුළත් වූයේ අභිධර්ම පිටකයෙන් ධර්ම සංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති යමක ප ဋ ාණ යන ප්‍රකරණ 6 පමණකි. කතාවස්තු ප්‍රකරණය අභිධර්ම පිටකයට එකතු වූයේ තෙවන සංගායනාවේදීය. සූත්‍ර විනය පිටක දෙකෙහි නොඑක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වෙයි. එසේ සඳහන් වන්නේ සූත්‍ර පිටකය සම්පූර්ණ වන්නට හා විනය පිටකය ඇතිවන්නට කලින්ම අභිධර්මය බුදුසසුනේහි බැබළුණු බැවිනි. සූත්‍ර විනය දෙපිටකයේහි අභිධර්මයේ සඳහන් වන තැන් ඉදිරිපත් කළ කලෙහි කර කියාගත දෙයක් නැති අභිධර්ම විරෝධීහු සූත්‍ර විනය ද පිටකයේහි සඳහන් වන්නේ දැනට ඇති මේ අභිධර්ම පිටකේ නොවේ යයි කියා ඇඟ බේරා ගැනීමට තත් කරති. සූත්‍ර විනය පිටක දෙකෙහි සඳහන් වන අභිධර්මය මේය කියා දැක්වීමට ඔවුන්ට වෙනත් අභිධර්මයක් නම් නැත. සර්වඥයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අවලංගු කරන්නට තැත් කර මහා පාපයක් සිදු කර ගන්නා ඔවුන්ට අනුකම්පා කළ යුතුය. තෙවන ධර්ම සංගායනාව සම්බුද්ධ පරිනිර්වාණයෙන් 218 වන වර්ෂයේදී දමදිව රජකර ධර්මාශෝක අධිරාජයාගේ කාලයේදී මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ පටිසම්භිදා પ્રાપ્ત ත්‍රිපිටකදර දහස් නමක් රහතන් වහන්සේලා විසින් තුන්වන ධර්ම සංගායනාව කරන ලද්දේය. අභිධර්ම විරෝධීන් පවසන්නේ අභිධර්මයේ තුන්වන ධර්ම සංගායනාවේදී බුදුදහමට එකතු කරන ලද්දක් කියාය. ඒ සංගායනා කිරීමේ තේරුමවත් නොදැන කියන මෝඩ කතාවකියය. කටපාඩමින්ම බුද්ධ ධර්මය පැවැත් වූ ධර්මය ලියා නොතිබූ අතීත කාලයේ එයට අන්‍ය ශාස්ත්‍රූවරුන්ගේ පඬිතයන්ගේ වදන් ඇතුළු වන්නට ඉඩ ඇත. සංගායනා කරනුයේ එසේ ඇතුළුව තිබුණහොත් ඒවා බැහැර කිරීමටත් අවුල් වී අපිරිසිදු වී ඇති තැන් ඇතනම් ඒවා සකස් කිරීමටත් අඩුතැන් ඇත්තේ නම් ඒ තැන් පිරවීමටත්ය බුදුදහම අන්‍යන්ගේ දහම් අන්‍යන්ගේ කියුම් ඇතුළු වී ඇතිනම් ඒවා බැහැර කිරීම සඳහා කරන සංගායනාවේදී බුදුදහම් නොවන මහා විශාල පිටකයක් අලුතින් ඇතුළු කළේ යැයි කීම කොතරම් මෝඩ කතාවක්ද ධර්ම සංගායනාවේ දීම අභිධර්ම පිටකය තනා ඇතුළු කළාය කියනවා නම් එයත් මෝඩ කතාවකි සුවාසු දහසක් ධර්mස්කන්ධයෙන් දෙකෙන් කොටසක් එනම් ධර්මස්කන්ධ 42000ක්ම අභිධර්ම පිටකයයි. ඊතරම් විශාල ධර්මයක් සංගායනා කළ සුළු කාලයේ ගොතන්නට නොපුළුවන් බව යම් තරමකටවත් නොනැතියෙකුට වැටහිය යුතුය. යම් කිසිවෙකු විසින් කලින් අභිධර්ම පිටකය ස්වශක්තියෙන් පිළියෙල කරගෙන සිට සංගායනාවේදී බුදුදහමට ඇතුළු කළේ යයි කියනවා නම් එයත් මෝඩ කතාවකි. යම් කිසිවෙකු විසින් අභිධර්ම පිටකය කලින් තනාගෙන සිට සංගායනාවේදී ඉදිරිපත් කළහොත් පිලිසිඹියාපත් ඒ රහතන් වහන්සේ පෙර කිසි කාලයක නොඇසූ විරු ඒ ධර්මය බුද්ධ ධර්මයක් ලෙස පිළිගනිද්ද ඉදිරිපත් කරගෙන ආතනත්තා එළවා දමනවා මිස ඒ ධර්මය පිළිගනිද්ද නොපිළිගන්නා හෝමය මේ කතාව ධර්ම සංගායනා කළ රහතන් වහන්සේලා මෝඩයන් කිරීමක් නොවේද අභිධර්ම පිටකයේ නූගත්තු එහි తත්වය නොදනිති එබැවින් ඔවුන් සිතනු ඇත්තේ අභිධර්ම පිටකයේ නවකතාවක් ගොතන්නාක් මෙන් යම් කිසිවෙකුට ගෙතිය හැක්කක් කියාය. අභිධර්මයේ ඊතා ගැඹුරු වූද සියුම් වූද ප්‍රමාණයෙන් සූත්‍ර විනය පිටකවලට වඩා විශාල වූද නුවණ මදායට තේරුම් ගැනීමට දුෂ්කර වූද ධර්මයකි. එබැවින් අභිධර්ම අටුවාවෙහි අභිධම්මෝ නාමන අඤ්ඤස්ස විසයෝ සබ්බඤ්ඤෝ බුද්ධානං යේව විසයෝ යනුවෙන් අභිධර්මයේ ਸਰවඥ බුදුවරයන්ට මිස සෙස්සන්ට අවිෂය ධර්මයක් බව කියා ඇත්තේය. ගැඹුරු වූද සියුම් වූද ඒ ධර්මය නවකතා ගොතන්නාක් මෙන් නොගෙතිය හැකිය. බරපතල පාපයක් සංගායනාව කළ රහතන් වහන්සේලා අබුද්ධ ධර්මයක් සංගායනාවේදී බුදුදහම කියා එයට ඇතුළු කළහ. යයි කීම උන්වහන්සේලාට කරන බරපතල චෝදනාවකි. රහතන් වහන්සේ නමකට තබා සෝවාන් වූ ගෘහස්ත ආර්ය පුද්ගලයෙකුට වුවද දුෂ්ට සිතින් චෝදනාවක් එල්ල කිරීම බරපතල පවකි. එයට කියනුයේ ආර්ය උපවාද අකුසල කර්මය කියාය. දහසක් රහතන් වහන්සේලාට චෝදනා කිරීමේ පාපේහි මහත් බව කියනු කවරේද? අතිබාරියං කම්මං සග්ගාවරණං මග්ගාවරණංච යනුවෙන් එය ස්වර්ගාවරණයත් මාර්ගාවරණයත් කරන ඊතා බරපතල පාප කර්මයක් යයි විනි අටුවාවේ කියා ඇත. ස්වර්ග ආවරණේ යන්නේහි තේරුම එය කොතෙක් පින් කළත් මරණින් මතු ස්වර්ගයට යා නොහෙන ස්වර්ග ద్వාරයේ වැසෙන පාපයක් යනුයි. ඔවුන්ට ඇරී පවත්නේ අපාය දොරයි. සංගායනා ගැන හා ධර්මයේ ගැන Taman කිසිවක් නොදැන Taman විසින් පඬිවරයන් ලෙස සලකන අන්‍යයන්ගේ බස් අසා රහතන් වහන්සේලාට හා ධර්මයටත් නිගා කොට ඇතැම්හු Taman විසින්ම Taman නසා ගනිති. එසේ Taman විසින්ම තමා නොනසා ගන්නා ලෙස මෙය කියවන පින්වතුන්ට කරුණාවෙන් දන්වමු. බුදු රැස් විහිදීම අභිධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් සවනක් රැස් විහිදීම ආරම්භ වූ හැටි දම් සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත. අප මහා බෝධිසත්වයන් වහන්සේ ඒ වෙසක් පුන් පොහොය දිනෙහි මහා බෝධි මූලයේ වජ්‍රාසනයේහි වැඩහිඳ රාත්‍රියේ පශ්චිම යාමයේ 1500ක් කෙලසුන් නසා සර්වඥත්වයට පැමිණ ඒ ප්‍රීතියෙන් තමන් වහන්සේ විසින් ප්‍රතිවේද කළ ධර්මයන් සිහි කරමින් ඒ පළඟ නොබිද එහිම සතියක් වැඩහුන්සේක ඉක්බිති ඒ පර්යන්කෙන් නැගී බෝධි සමීපයේ අන්තනක මා මේ අසුනෙහි හිඳ ਸਰවඥත්වයට පැමිණීමේයි ඒ දෙස ඇසපිය නොහෙලා බලා හිඳමින් සතියක් හුන්සේක උන්වහන්සේ පරියංකයේ දෙස බලා සිටිනු දුටු ඇතැම් දෙවියෝ සිද්ධාර්ථ කුමාරයන් මේ පරියංකයේ ආලය නොහැර තවමත් බලා සිටින්නේ උන්වහන්සේගේ වැඩ තවම නොනිම වී තවත් ඉදිරියට කළ යුතු දෑ ඇති නිසායයි සිතුවහ. ඒ දෙවියන්ගේ සැකය දුරු කරනු පිණිස අහසට නැගී යමාමහා පෙළහර දක්වා ඔවුන්ගේ සැකය දුරුකොට බෝධි පරියංකයටත් සිට තැනටත් අතරට අහසින් බැස සක්මන් කළසේක. බුදු වී 21 දිනක් ගත විය. එතෙක් උන්වහන්සේගේ දේහෙන් රශ්මියක් නොනික්මින. උන්වහන්සේ බුදු වීමෙන් හතරවන සතියෙහි ශ්‍රී මහ බෝධියෙන් වයඹ දිග රුවන්ගේ වැඩහිඳ බෝධි මූලයේදී ලද සර්වඥතා ඥානය මෙහෙයවා අභිධර්මයේ මෙනෙහි කරන්නට වූහ. අභිධර්මයේ මෙනෙහි කළා වූ තථාගතයන් වහන්සේ අනන්තනය සමන්වාගත ප ဋ ාණ මහ ප්‍රකරණය මෙනෙහි කරන්නට වන් කලෙහි ඊත අතිවුණු වූද ශක්තිමත් වූද වේගවත් වූද ਸਰවඥතා ඥානය රිසිසේ හසුරවන්නට අවකාශ ලැබින ධම්මසංගණී ආදී අභිධර්ම ප්‍රකරණ ਸਰවඥතා ඥානය රිසිසේ හසුරවන්නට ප්‍රමාණවත් නොවිය සර්වඥතා ඥානය රිසිසේ හසුරවන්නට ප ဋ ාණ ප්‍රකරණ යෙහිදී අවකාශ ලැබීමෙන් තථාගතයන් වහන්සේගේ සිත අතිශයින් ප්‍රීතිමත් විය. පෙර කිසි කලක නොලැබූ තරමේ ප්‍රීතියක් උන්වහන්සේට ඇතිවිය. ඒ ප්‍රීතියේ බලයෙන් උන්වහන්සේගේ ශරීරයත් අතිශයින් දීප්තිමත් විය. දීප්තිමත් වූ බුද්ධ දේහයෙන් ඒ ඒ තැන්වලින් නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජේෂ්ඨ, ප්‍රභාස්වර යන ෂඩ්වර්ණ රශ්මීන් විහිදෙන්නට විය. බුදුරැස් විහිදීම ආරම්භ වූයේ අභිධර්මය නිසාය. බුද්ධ දේහෙන් රැස් විහිදෙන බව හැමදෙනම පිළිගන්නා කරුණකි. බුදු පිළිමවලට රැස්වලල්ලක් තරන්නේ ඒ නිසාය. අභිධර්ම පිටකය බුද්ධ දේශනයක් නොවේ යැයි කියා එය අවලංගු කරන්නෝ බුද්ධ චරිතයේ ඊට වැදගත් කොටසක් වන හතරවන සතිය පිළිබඳ වූ බුද්ධ චරිතය අවලංගු කරන්නෝය. එය ඉමහත් පාපයකි. ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කිරීමෙන් බුදුරැස් විහිදීම ආරම්භ වූ බව අභිධර්ම අටුවාවේ පමණක් නොව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පාස රාසි සූත්‍ර අටුවාවෙහිද විස්තර කර ඇත්තේය. මෙහි දක්වා ඇත්තේ අන්තරා භවයේ පිළිබඳව කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයකි. මේ පිළිබඳ ගැඹුරු කරුණු කිසිවක් මෙයට ඇතුළත් නොකළ බවද සැලකිය යුතුය.